පැවිද්දටපත් වෙන්නේ නිවන් දකින්න නිවීම නැත්නම් දුකෙන් නිදහස් වෙන්න යථාර්ථය අත්දකින්නයි පැවිදි ජීවිතයට යොමු වෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම Brahmacharyaව නිවන් මාර්ගය උතුම් චර්යාව උතුම් හැසිරීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මතයි. කල්යාණ මිත්‍රයා නැතුව කිසිදු විදිහකින් පොන්ජිම හෝ කාරණාවක් ධර්ම මාර්ගයේ වැඩෙන්නේ නැහැ. ධර්ම මාර්ගයේ සම්පූර්ණයෙන් වැඩෙන්නේ කල්යාණ මිත්‍රයා මත. කල්යාණ මිත්‍රයා අහිමි වෙනවා කියලා කියන්නේ කල්යාණ මිත්‍රයා අහිමි වෙනවා කියලා කියන්නේ කය වෙන්වීම විතරක් නෙමෙයි. කල්යාණ මිත්‍රයා අහිමි වෙනවා නම් Tamanට අවවාදන ශාසනා දෙන්නේ නැත්නම් Tamanට උපකාර කරන්නේ නැත්නම් තමන්ගේ වැරදි අඩුපාඩු පෙන්වමින් හැදෙන්න උපකාර කරන්නේ නැත්නම් එතන කල්යාණ මිත්‍රය අහිමි වීමයි. එතකොට එහෙනම් මූලික වැරද්දේ සිට නිවන් මඟ දක්වාම කල්යාණ මිත්‍රයා තුල ඉස්මතු වී කල්යාණ මිත්‍රයා තුලින් ඉස්මතු විය යුතු කාරණාමයි සම්පූර්ණයෙන් තියෙන්නේ. මම අද පැහැදිලි කරන්නේ කේසී සූත්‍රය. අංගුත්තර නිකාය දෙකේ තියෙන්නේ කේසී සූත්‍රය මේකේ තනිකරම පැහැදිලි කරලා පෙන්වන්නේ කල්යාණ මිත්‍රත්වයේ විනාශය පිළිබඳ. කල්යාණ මිත්‍රත්වයේ විනාශය සිදුවෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍රත්වයේ විනාශය සිදු වුණා නම් ගුරුවරයාගේ විනාශය සිදු වුණා නම් එතන යාගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම විනාශයි. එනිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ කල්යාණ මිත්‍රයේගේ විනාශයක් Tamanට සිදු වෙන්නේ නැති වෙන්න. කත් වග බලා ගන්න. මොකද හේතුව එහෙම වුණොත් එහෙම සම්පූර්ණ ජීවිතය අනාතයි. කේසී සූත්‍රයේ සවැක් නුවර නිදාණය අතකෝ කේසී අස්ස ධම්ම අස්ස ධම්මසාරති යේන භගවා තේනුප සංකල්ප අස්වයන් දවණය කරන කේසී භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. උපසංගමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීති. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදilla වන්දනා කරලා පැත්තකින් වාඩි වෙනවා. ඒකමන්තං නිසින්නෝකෝ කේසි අස්ස ධම්මසාරතිං භගවා ඊතදෝච. අස්වයන් দমনය කරන්නා වූ කේසි භාග්‍යතුන් වහන්සේ වන්දනා කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ කේසිගෙන් මෙන්න මේ විදිහට අහනවා. ප්‍රශ්නයක් අහනවා කේසිගෙන්. ත්වංච ක්වාසි කේසි සංයත්තෝ අස්ස ධම්ම සාරති කතම්පනත්වං කේසි අස්ස ධම්මං විනේසේති කේසි ඔබ අස්වැයන් පුහුණු කිරීමට දක්ෂයි කියලා ප්‍රසිද්ධ කෙනෙක් කේසි අස්වැයන් පුහුණු කරන්නේ කෙසේද අස්වැයන් দমনය කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ කේසිකින් අහනවා අහංකෝ බන්තේ අස්ස ධම්මං ස්නේහම්පි විනේමි පරුසේනපි විනේමි ස්නේහ ස්නේහ පරුසේනපි විනේවි. ස්වාමීනි මම අශ්වයන් দমনය කරනවා ආදරයෙන් කතා කරලා. අන්න එතකොට අශ්වයන් দমনය කරන හැටි ආදරයෙන් කතා කරලා අශ්වයන් দমনය කරනවා. පරුස විදිහට බැනලා ගහලා එහෙමත් අශ්වයන් দমনය කරනවා. ඊළඟ තුන්වෙනි ක්‍රමය තමයි ආදරයෙන් කතා කරමින් සහ ගහමින් පරුස විදිහට කතා කරමිනුත් අස්යන් দমনය කරනවා. ඒතොර අස්යන් দমনය කරන ආකාර තුනයි. ස්නේහයෙන් দমনය කරනවා ආදරේ, පරුෂයෙන් দমনය කරනවා ගහලා නැත්නම් බැනලා. ඊළඟට ස්නේහ පරුෂ දෙකෙන්ම দমনය කරනවා. ඔන්න අස්යන් দমনය කරන විදිය. මෙන්න මෙහෙමයි මම අස්යන් দমনය කරන්න කියනවා. සචේතයේකේසි අසදම්මෝ ස්නේහම්පි විනයන් න උපේති. පරුෂේනපි විනයන් න උපේති. සන්න පරුෂේනපි විනයන් න උපේති. කිම්පිනං කරෝසීති. දැන් ඔබට බැරි වෙලාවත් ඒ අශ්වය ආදරයෙන් দমনය කරද්දි দমনය වුන්නේ නැත්තම් හික්මුන්නේ නැත්තම් ඊළඟට පරුස විදියට দমনය කරද්දි හික්මුන්නේ නැත්තම් ආදරයෙන් පරුසෙන් දෙකින්ම দমনය කරද්දි හික්මුන්නේ නැත්තම් එදින්ද ලැබුන්නේ ඒ කියන්නේ හික්මීමට යමුන්නේ නැත්තම් ඔබ ඒ අශ්වයන්ට මොකද කරන්න යනවා එතකොට ඔබ මොකද්ද කරන්න කියලා අහනවා සචේමේ බන්ති අස්ස ධම්මෝ ස්නේහම්පි විනයන්න උපේති පරුසේනපි විනයන්න උපේති සන්න පරුසේනපි නිනයන්න උපේති හනාමිනං බන්තේ සංකීස හේතු මාමේ ආචාර්ය කුලස්ස අවන්නෝ අහෝසීති ස්වාමීනි දැන් මේ අස්වැයන් ආදරයෙන් দমনය කරලා দমনය වුනේ නැත්තම් පරුසයෙන් দমনය කරද්දී කියන්නේ බැනලා ගහලා দমনය කරද්දී দমনය වුනේ නැත්තම් ආදරයෙන් බැනලා ගහලා দমনය කරද්දී දෙකම කරද්දී দমনය වුනේ නැත්තම් මං ඒ අස්සු මරනවා කියන්නේ. මොකද හේතුව අස්සු මරන්නේ අපේ ආචාර પરම්පරාවට ඒක කැළලා අපේ ආචාර්යයන්ගේ දක්ෂතාවයට ඒක අවර්ණයක් නැත්තම් ඒක කැළලක් වෙනවා. ඒක නිසා ඒ අස්සයෝ කියන්නේ ආදරයෙන් দমনය කරද්දී দমনය වෙන්නේ නැති බැනලා দমনය කරද්දී দমনය වෙන්නේ නැති ආදරයෙන් බැලලා දෙකෙන්ම দমনය කරලා দমনය වෙන්නේ නැති අශ්වයන්වම මරලා දානවා කියනවා. ඊළඟට දැන් වෙන අශ්වයන් দমনය කරන හැටි ඇහුවා. ඊළඟට මේ කේසිහාන බුදුරජාණන් වහන්සේගෙන් භගවාපන බන්ති අනුත්තරෝ පුරුෂ ධම්මසාරති කතම්පන බන්තේ භගවානු පුරුෂ පුරුෂ ධම්මං විනේති इति ඊළඟට අහන කාරණාව තමයි දැන් භාග්‍යතුන් වහන්සේ පුරුෂයන් අනුත්තරෝ පුරුෂ ධම්මසාරතිනේ කුරුසයන් দমনය කරන්නනේ ශ්‍රේෂ්ඨ. එතකොට අද අපි ගොඩක් වෙලාවට බුදුරණවහන්සේ দমনය කරන්න ශ්‍රේෂ්ඨයි කියන කාරණාවත් එක්ක බලලා නාලාගිරි দমনය. විවිධාකාර වල අපි හිතනවා නෑ ඒ ඒ අනුත්තර ප්‍රතිධම්ම සාරතියෙනි පුරුෂ ධම්ම සාරති. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් দমনය කරන්නටයි. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අනාරාවිය දමනය කරපු නිසා මුත්තර වූ දමසන්නේ ඒව සංකර බොරු. එහෙම කියන්නේ පුරුෂයා දමනය කිරීම නෙවෙයි. පුරුෂයන් දමනය කරනවා කියන එකෙන් ශේෂ්ඨයි. කියන්නේ මිනිස්සු දමනය කරන්න. මිනිස්සු දමනය කරන්නේ ඇයි? මිනිස්සු ඉන්නේ තනි කරම කෙලෙස් වගුරක. මිනිස්සෙක් ඉන්නේ කෙලෙස් වගුරක. එතකොට මේ කෙලෙස් වගුරේ ඉන්න මිනිස්සු කෙලෙස් ඉක්මවීම සඳහායි දමනය කරන්නේ. කෙලෙස් වගුරු ගත්තාම රාගය, දේශය, මෝහය, මාන්නය, දැඩිකම මේ හැම එකම ක්ලේශයක්. ඊළඟ තමන්ගේ කෝණයට කොටු වෙච්ච ගතියත් එක්ක ඉන්න කාරණා මේ හැම එකම ක්ලේශයක්. එතකොට මේ රාග, දේශ, මෝහ, මාන, අකීකරුකම මෙන්න මේවා යෙදෙන තරදී ඒවා යෙදෙන තරදී මොකද වෙන්නේ? කායිකව වැරදි දේවල් කරනවා. වචනයෙන් වැරදි දේවල් කරනවා. මනසින් වැරදි දේවල් කරනවා. අන්න ඒවා නොවෙන්න দমনය කරනවා. ඒක දමනය කරන්න දක්ෂයි. දැන් ඔන්න බුදුරණන් වහන්සේගෙන් කේසි අහනවා. මොකද අහන්නේ? ඔබ පුරුෂයන් දමනය කරන්න ශේෂ්ඨයිනේ. එතකොට ඔබ පුරුෂයන් දමනය කරන්නේ කොහොමද කියලා අහනවා. ඒ අවස්ථාවේ බුදුරණන් වහන්සේ උදාරනවා අහංකෝ කේසි පුරුෂ ධම්මං ස්නේහම්පි විනේමි පරුසේනපි විනේමි ස්නේහ පරුසේනපි විනේමි. සත්‍යදම් කේසි ස්නේහ බින්න ඔන්න බුදුරණන් උදාරනවා මමත් එහෙම තමයි. මමත් පුරුෂයන් দমনය කරනවා ආදරෙන් দমনය කරනවා. පරුස විදියට බැනලා ඒ වගේම පරුස විදියට দমনය කරනවා. ඊළඟට ආදරයෙන් සහ පරුසයෙන් දෙකේම මම පුරුෂයන් দমনය කරනවා. දැන් කේසි අස්වැයන් দমনය කරන හැටි කියවා ඒ විදිහට බුදුරණවහන්සේ පුරුෂයන් দমনය කරන හැටි කියනවා. ආදරයෙන් බැනලා ආදරයෙන් බැනලා දෙකෙන්ම පුරුෂයන් দমনය කරනවා කියන්නේ පුරුෂයන් ඉක්මවනවා. කොහොමද ඉක්මවන්නේ? කේසි ස්නේහස්මි මම වෙන්න මෙහෙම ආදරයෙන් කියනවා. ආදරයෙන් කියන කොහොමද? ඉති කාය සුචරිතං. ඉති කාය දුෂ්චරිතං. සුචරිත විපාකෝ. ඉති කාය ඉති වචෝ සුචරිතං. වචේ සුචරිතං. ඉති වචී සුචරිතස්ස විපාකෝ. ඉති මනෝ සුචරිතං. ඉති මනෝ සුචරිතස්ස විපාකෝ. ඉති දේවා ඉති මනුස්සා. ඔන්න දැන් යහපත් පැත්ත කියනවා. කොහොමද කියන්නේ? යහපත් පැත්ත කියනවා. මෙන්න මේක තමයි කාය සුචරිතය. මෙන්න මෙහෙම තමයි මෙහෙම තමයි වචී සුචරිතය. මෙන්න මෙහෙම තමයි මනෝ සුචරිතය. කියන්නේ කයෙන් හොඳ දේවල් කිරීම කියන්නේ මෙන්න මේකට. වචන කතා කරද්දී හොඳ දේවල් කියන්නේ මෙන්න මේකට. මනසින් හිතනකොට හොඳ දේවල් කියන්නේ මෙන්න මෙහෙම හොඳ පැත්ත කියලා දෙනවා. හොඳ පැත්ත. හොඳ පැත්ත කියලා දෙනවා. එහි විපාකත් කියලා දෙනවා. දිව්‍ය ලෝක, මනුස්ස ලෝකනත් කියලා දෙනවා. ඒ කියන්නේ දිව්‍ය දිව්‍ය ලෝකවල යන හැටි, දිව්‍ය ලෝකවල ස්වභාවය, මනුස්ස ලෝකවල එන හැටි. ඒ කියන්නේ සුචරිත පැත්ත කියා දෙමින්, හොඳ පැත්ත කියා දෙමින්. මේකයි කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය. අනනම් හිතට එන්නේ එතකොට අර හරිය මේ ආලවන්තකමක් නේ කියන්නේ ලිංගක භාවයක් නේ හරි පැත්තමයි කියන්නේ. අඩුපාඩු කියන්නේ දැන් බලනවා හිතට බලන්න අපිට අඩුපාඩුවක් වෙන්නකොට අපිට ටිකක් ඒක දුකක් දැනෙනවනේ. දුක කියන්නේ ඒක අපට හොඳට දැනෙනවා. ඒතර අඩුපාඩු කියන්නේ නැතුව කියනකොට අඩුපාඩු පෙන්වන්නේ අඩුපාඩු පෙන්වන්නේ අඩුපාඩු පෙන්වන්න දෙයක් නැහැ එයාලට. අඩුපාඩු පෙන්වන්න දෙයක් නැති නිසා කයින් කරන හොඳ ගැන කියලා දෙනවා. වචනයෙන් කරන හොඳ ගැන කියලා දෙනවා. මනසින් කරන හොඳ ගැන කියලා දෙනවා. එතකොට කයින් කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් වෙන්න කටයුතු කරන්නේ නැති එක දැන් තාත් දැන් අපි හත්තු මරන්නේ නැති විතරනේ දැන් නෑ හිංසාවක් පීඩාවක් කායික ක්‍රියාවෙන් නොවෙන්න ඕනේ මේ ළඟදී අපි කතා කරපු කාරණාවල තිබ්බේ එලි පිටත් මොකේද? මේ ළඟදී අපි දේශනාවක් කරපු එක තිබ්බේ එලි පිටත් අජවපජාරි පඥාසෝතේ තියෙනවා. කෝසම්බේ සෝතේ තිබ්බා. එලි පිටත් නැති තැනත් කාය කයින් කරන්න ඕනේ යහපත් එතකොට වෙන්න ඔන්න යහපත් දේ කරන විදිහේම කියලා දෙනවා වචනයෙන් කයින් මනසින් මෙන්න මේක තමයි ආදරයෙන් දවණය කරන දැන් හිත පිනා යෑමක් නෙවෙන්නේ හිතේ ගැටීමක්, හිතේ දුකක්, හිතේ අපහසුයක් නෙවෙයි හිත පිනා යනවා. ඊළඟට බුදුරණවහන්සේ දානවා තත්ත්‍රිදං කේසි පරුසේ පරුස පරුසස්මින් ඔන්න පරුස විදියට দমনය කරනවා. දරුණු විදියට. මොකද්ද? කාය දුස්චරිතය කියන්නේ මේක. කයින් වර්ධි කරනවා කියන්නේ මේක. කයින් වර්ධි කරාම ලැබෙන විපාක මෙව්වා. වචනයෙන් වර්ධි කරනවා කියන්නේ මේක. වචනයෙන් වර්ධි කරලා ලැබෙන විපාක මෙව්වා. මනසින් වර්ධි කරනවා කියන්නේ මේක. මනසින් වර්ධි කරද්දී ලැබෙන විපාක මෙව්වා. ඊළඟට පෙර වෙත ලෝකයේ නිරය කියන දුගතිය ගැන කියලා දෙනවා. දැන් බලන්න මේකේදී අපිට නිකන් හරි නිකන් එච්චර ගණන් ගන්න දෙයක් නෑ අපි කරන්නේ නෑ කයින් වැරදි කරනකොට අපි අතින් කායික ක්‍රියාවක් වෙනවා නම් වැරදි විදිහකට තව කෙනෙකුට පීඩාවක් තව කෙනෙකුට අපහසුාවක් පත් වෙන විදිහේ කායික ක්‍රියාවක් අපි වෙතින් වෙනවා නම් වාචනයක් කතා කරනවා නම් තව කෙනෙකුගේ හිත රිදෙන විදිහට ඊළඟට මේ මානසික තරහ එනවනම් රාගය එනවනම් ඊර්ෂ්‍යාව එනවනම් දැඩිකම එනවනම් අකීකරුවෙම වෙනවනම් මාන්න එනවනම් එකට එක කිරීම එනවනම් මේ වගේ දේවල් මනස තුලින් එනවනම් මනස තුලින් දැඩි අකුසලයක් එනවනම් මෙන්න මේවට නිගා කර. ඒවට නිගා කරන්නට ඕන. ඒකේ හානිය කියලා වෙන්නට ඕන. ඒවට නිගා කරන්නට ඕන. එතකොට ඒ කෙලෙස් එන තැනදී ඒවට නිගා කිරීමක් කරන්නට ඕනේ. දැන් එතකොට මොකද වෙන්නේ? තැති ගන්නවනේ එකපාරටම. තැති ගැනීමක් එනවා Tamanට දැනෙනවා. දැන් තරහක් ගියාට පස්සේ තරහට නිඳා කරනකොට මාන්නයට දෙලිකමට ඊළඟට එකට එක කිරීමට මේවට නිඳා කරනකොට දැනෙනවා. අන්න එතකොට ඒ කාරණා කියනකොට කියලා දමණය කරන හැටි තමයි පරුස විදිහට දමණය කරනවා කියන්නේ. එතකොට යාලට සිද්ධ වෙලා පරුස කියන්නේ යාල ඒ නිකන් ඔහි කියවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. දැන් අපිටම ආදරයෙන් দমনය කරන කෙනෙක් ඉන්නවා කියලා. එයාට ආදරයෙන් කියන හැට පරුස විදිහට කියන්න ඕනේ නැහැ. පරුස විදිහට කියන්න ඕන කියන දැන් කෙලස් එක්කම ඉන්න පොඩ්ඩක් ඇත්තම ගැටෙන තරහ යන ඊළඟට දමාන්නේන දැඩිකමේන තමන්ගේ කෝණයත් එක්ක මානිය සමානට හැම වෙලෙම තමන් හිතන විදිහට කෙරෙන්න ඕනේ බව මෙන්න මේ විදිහට දේවල් එනකොට මොකද වෙන්නේ අන්න පරුස විදිහටයි දමණය කරන්නේ ඒවා කියලා එතකොට හිතට දැනෙනවා. දැන් ඒවා නොකියාදී නොකියාදීලා හරියන්නේ නැහැ. අන්න එහෙම দমনය කිරීම තමයි පරුස විදියට দমনය කිරීම. දැන් එතකොට ඒවා වෙනකොට නිරේ තිරසන් ලෝකේ പ്രേත ලෝකේ යනවනේ. දැන් මේ ළඟදී අපි කරපු සූත්‍ර එක හම්බුනේ පුංචි ලෝණඵල සූත්‍රය. පුංචි කර්මයක් වුණත් කරොත් එහෙම නිරේ යනවා. එතකොට අන්න ඒව ගැන කියලා දෙනවා. ඊළඟට ඊළඟ කාරණාව තමයි ස්නේහේ පරුසේ දෙකෙන්ම দমনය කරනවා. ආදරෙනොත් කියලා දෙනවා කියලා දෙන්න ඕන අවස්ථාවේදී පරුසවස් පරුසු විදිහට කියලා දෙනවා. ඒ කියන්නේ හොඳ පැත්තක් කියලා දෙනවා කාය වචී මනෝ දුස්චරිත සුචරිත තුළ. ඒ වගේම දුස්චරිත පැත්තක් කියලා දෙනවා කාය මනෝ වචී දුස්චරිත තුළ. මෙන්න මේ දෙපැත්තම කියලා දෙනවා. එතකොට දැන් මොන කොටස් තුනක් තියෙනවා. සුචරිත හොඳ පැත්ත කියලා දෙන කට්ටිය ඉන්නවා. නරක පැත්ත කියලා දෙන කට්ටිය ඉන්නවා. හොඳ නරක දෙකම කියලා දෙන කට්ටිය ඉන්නවා. මෙන්න මේ විදිහට කියනවා බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන්ව দমনය කරන්න. එතකොට දැන් මේකෙදී එකක් අදාළයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය දැන් අපි ගත්තොත් එහෙම හැම වෙලෙම Tamanට කොටු වෙච්ච රාමුවක් ඔස්සේම Tamanගේ මාන්නක්කාරකම ඔස්සේම Taman හිතන විදිහටම කෙරෙන්න ඕනෑ කියන කාරණාවත් එක්ක කටයුතු වෙන විදිය තියෙනවා. ඒතකොට ඔන්න ඔය කාරණාවට පහර වෙන විදිහට ඒ කියන්නේ ඒක වැරදි වෙන විදිහට කරුණු කියන්න ඕන. ඒතකොට ඒක වැරදි වෙන විදිහට කරුණු කියනකොට ඒ ඒකම නම් කරන්නේ. ඒතකොට දැන් দমন වෙන්නේ නැහැ. අන්න බුදුරණවහන්සේ දේශ බුදුරණවහන්සේ ආයෙ ප්‍රශ්නයක් අහනවා. දැන් ඒ වැරදි වැරද්ද ගැන නිතරම කියන්නේ. ඒ කියන්නේ විශේෂයෙන් ස්නේහයෙන් দমনය කරද්දී ආයෙ කියන දෙයක් නෑ නේ. দমনය වෙනකොට ස්නේහයනේ පරුස විදිහට කියනකොට. ඒ කියන්නේ වැරද්ද ඉස්මතු කර කර පෙන්වන්නේ. තාමත් ඒකම නම් කරන්නේ. තාමත් එහෙමම නම් වෙන්නේ. දැන් দমনය වෙන්නේ නැහැ. අන්න බුදුරන් වහන්සේගෙන් අහනවා කේසි සචේනෝ බන්තේ පුරුෂ ධම්මං ස්නේහං විනයං උපේති පරුසේන විනයං උපේති ස්නේහ පරුසේන විනයන් උපේට කින්නේ නම් බකවා කරොත් දැන් ඔහම ආදරයෙන් দমনය කරද්දිත් පරුසවත්ියට দমনය කරද්දිත් ආදරයෙන් පරුසුලියට দমনය කරද්දිත් দমনය වෙන්නේ නැත්තම් වැරද්ද පෙන්නද්දි පෙන්න තාමත් ඒකම නම් කරන්නේ. එතකොට මොකද්ද කරන්නේ අන්න බුදුරණස් දාරනවා සචේ මේ කේසි පුරුෂ ධම්මං ඉතින් කේසි මේ විදිහට ආදරයෙන් පරුස විදිහට සහ ආදරයෙන් පරුස විදිහට කියලා තුන් විදිහටම দমনය වෙන්නේ නැත්තම් කනාමි නම් කේසි ඉතින් මං ඔහු මරනවා. මම බුදුරණාහිත් වදාලා ඔහු මරනවා කියලා. ඊළඟට කේසි අහනවා නකෝබන්ති භගවන්ත පාණ භාග්‍යතුන් වහන්සේ මිනිස්සු මරන්නේ පාණ ස්ථානක හති කරන්නේ. අතජපන භගවා ඒවම නමුත් භාග්‍යතුන් වහන්සේ කිව්ව මරනවා කියලා. භාග්‍යතුන් වහන්සේ සත්තු මරන්නේ නැහැ නමුත් භාග්‍යතුන් වහන්සේ මරනවා කියලා. කොහොමද කියන්නේ කියලා. බුදුරණස් දාරනවා සත්‍යං කිසි ඇත්ත කේසි න සතාගතස්ස පානාතිපාතං කප්පේ සතාගතයන් වහන්සේ අත්තු මරන්නේ නැහැ පානාඝාතය කරන්නේ නැහැ අපිච නමුත් සෝ පුරිසං යම්කිසි පුරුෂයේ ස්නේහයෙන් দমনය වෙන්නේ නැත්නම් ආදරයෙන් দমনය වෙන්නේ නැත්නම් ඒ වගේම පරුසු විදියට দমনය වෙන්නේ නැත්නම් ඒ කියන්නේ පරුසු විදියට කියන්නේ එතකොට වැරදි දේවල් ගැන කියලා දෙද්දි দমনය වෙන්නේ නැහැ ඒකමයි කරන්නේ ආදරයෙන් පරුසෙන් දෙකෙන්ම කියද්දි দমনය වෙන්නේ නැහැ ඒකමයි වෙන්නේ ඒකමයි කරන්නේ අන්න එතකොට මොකද කරන්නේ තථාගතං වත්තබ්බං අනුසානවත් තථාගතෝ වත්තබ්බං අනුසාන තථාගතයන් වහන්සේ අනුශාසනා කරන්නේ නැහැ. අනුශාසනා කරන්න හිතෙන්නේ නැහැ, හැඟින්නේ නැහැ කියනවා. එහෙනම් නිතරම වැරද්ද පෙන්නලා දෙද්දිත් ඒ වැරද්දම නම් නිතරම කරන්නේ අන්‍යයාට අවවාද කරන්න හිතෙන්නේ නැහැ කියනවා. ඒ වගේම නපි විඤ්ඤෝ සබ්‍රහ්මචාරී වත්තබ්බං අනුසාහිතබ්බං මඤ්ඤන්ති නුවණ සබ්‍රාහ්මචාරින් වහන්සේලාට හිතෙන්නේ නැහැ කියනවා අවවාද අනුශාසනා කරන්න. අන්න පරම කල්යාණ මිත්‍රත්වයයි කල්යාණ මිත්‍රත්වයයි. අවවාද කරන්න හිතෙන්නේ කියනවා. දිගටම කරන්නේ ඒ වැරද්දව නම් අන්න අවවාද කරන්න හිතෙන්නේ කියනවා. අවවාද කරද්දි කරද්දි ඒක හැදෙන්නේ නැත්නම් කරුණු කියද්දි කියද්දි ඒක හැදෙන්නේ නැත්නම් අන්න ඒ කෙනාට අවවාද කරන්න හිතෙන්නේ නැහැ. කරුණු කියන්න හිතෙන්නේ නැහැ. වදෝ හේසා කේසි අරියස විනයේ යන්නං තථාගතස්ස වත්තබ්බං තථාගත ආර්ය විනයේ මරණය කියලා කියන්නේ අනුශාසනානු කිරීම කියනවා. ඒ කියන්නේ නැරලා දැන් නිවන් මාර්ගයේ Brahmacharyaව කියන මෙන්න මේ කාරණාව ඒ කියන්නේ Tamanට හැදෙන්න ඕන කාරණාවට අනුශාසනා කරන්නේ නැහැ කියලා කියන්නේ. ඒක ආර්ය විනී මරණයක් කියන්නේ. එතකොට නම් බුදුරන් වහන්සේ කල්යාණ මිත්‍රයෝ මරන්නේ කොහොමද අනිත් අයව අනුශාසනා කරන්නේ. ඇයි අනුශාසනා කරන්නේ නැත්තේ? කොච්චර කීවත් ඒව රද්ද දිගටම කරනවා. අන්න එතකොට එහෙනම් අනුශාසනා කරන්නේ මරණවා කියන මේ ආර්ය විනී මරණය කියලා කියන්නේ අවවාද අනුශාසනා නොකිරීම කියනවා. සාස්ත්‍රණ වහන්සේත් සබ්‍රහ්මචාරින් වහන්සේලාත් අවවාද අනුශාසනා නොකිරීම ආර්ය විනී මරණය කියලා. ඒක බලන්න කොච්චර මේ ලෝකේ ලබන්න තියෙන වටිනාම සම්පත්තියන ලබන තැනදී. ඒ කියන්නේ මහාන වෙලක් ඉන්නවා. ඊළඟට ඇසුරු කරගෙනත් ඉන්නවා. නමුත් කොච්චර අකුසලයේ වැරද්ද ගැන කියලා වැරද්දට නිඳා කරලා වැරද්ද කරන්න එපා කිව්වට කයින් වචනෙන් මනසින් ඒකම වෙනවනම් ඒ විපාක ගැන හිතන්නේ නැතුව අන්න එතකොට එයාට අවවාදාන ශාසනා කරන්න හිතෙන්නේ නැහැ කියනවා. ඒතකොට නේද අවවාදාන ශාසනා ලැබෙන්නේ නැහැ එයාට. සෝහින නුන බන්තේ සුවදෝ හොන් ඒකනම් ඒ ස්වාමීනි සාගතයන් වහන්සේ අනුශාසනා නොකරන එකක් සබ්‍රාහ්මචාරින් වහන්සේ අනුශාසනා නොකරන එක නම් ඒකාන්තයක මනා මැරීමක්ම තමයි කියන්නේ. මොකද මේ මරණය කියන එක ඊටාම පුදුම මරණයක් කියනවා ඒක. ඒක මම දැන් මේ කවුද මේ කියන්නේ බුදුරණාහි ශ්‍රාවකයෙකුත් නෙමෙයි. ඒක බලන්න යාට පවා තේරෙනවා කොච්චර උපකාරයක් ඕනේද කල්යාණ මිත්‍රයන් කියන. ඒතර බලන්න නම් මේ මරණයට නිතර නිතර වැරදි වෙනවා නම් හොඳට තේරුම් ගන්නට ඕනේ. මේ මරණයට ලක් වෙනවාමයි. ඒතර හැඟීමක් ඇති වෙනවා අවවාදන ශාසන නොකරන්න. එතකොට යා අනිවාර්යෙන් මරණයටපත් වෙනවා කියන කාරණාව අනුශාසනා නොලැබීම. අවික්ඛන්තම් බන්තේ අවික්ඛන්තම් බන්ති ස්වාමීන් හරිම ලස්සනයි කියලා මේ කේසි උපාසකෙක් හැටියට දරා ගන්න කියලා ඉල්ලා සිටිනවා. එතකොට ඔන්න එහෙනම් කේසී සූත්‍රය කරයි මේ කේසී සූත්‍රයේ තුල පැහැදිලි වුණේ සම්පූර්ණයෙන්ම උපමාවෙන් අස්වැයන් দমনය කරන හැටි සහ দমনය නොවන අස්වැයන් මරණ හැටි. ඊළඟට බුදුරයන් වහන්සේ පුරුෂයන් দমনය කරන හැටි සහ පුරුෂයන් මරණවා කියලා කියන්නේ අවවාද අනුශාසන ලැබීම. මොකද මේ ලෝකයේ ඇත්තටම කය මරනවට වඩා ඒ මරණය භයානකයිනේ. කය මරනොත් ආය කොහරි උපදී. හැබැයි අර මරණය ලැබුණු අවස්ථාව අපිටම කල්ප ගානකට කල්යාණ මිත්‍රයෙක් ලැබෙන්නේ කියලා. එතකොට කල්ප ගානකට ලැබෙන කාරණාව නිතර නිතර වැරද්දට අනුශාසනා කරද්දි වැරද්ද කරනවා නම් ඒ මරණය ආයෙකින් කවදාවත් ඒ කියන්නේ බොහෝ කාලයකට ආයෙ හම්බ වෙන එකක් බවට පත් වෙන්නේ නැහැ. කය බිඳලා නම් කය බිඳලා මරණය නම් ඊළඟ ජීවිතයක් ආයෙ හම්බ වෙනවා. නමුත් අවවාදම් ශාසනාවේ කල්යාණ මිත්‍රේ බොහෝ කාලයකට හම්බෙන්නේ. එහෙනම් මේ මරණය කියන එක ඊටාම් භයානක මරණයක් තමයි අවවාද අනුශාසනා නොලබන කෙනෙක් බවට පත් වෙනවා කියන එක. ඒ නිසා අපි හැම වෙලෙම උත්සාහ කරන්නට ඕනේ අපේ ජීවිතයේ කෙලෙස් එනකොට ඒ කෙලෙස්යට අවවාදයක් දෙනවා මේක කරන්න එපා කියලා. මේ කායික වැරද්ද කරන්න එපා, මේ වාචික වැරද්ද කරන්න එපා, මේ මානසික වැරද්ද කරන්න එපා කියලා අවවාද කරද්දී නැවත නැවතත් ඒකම වෙනවනම් ඒක ස්වභාවය බුදුරණවහන්සේ හිතනවා නම් ඉතින් ආය කතා කරන්න දෙයක් නැහැ. ඒක ස්වභාවයක් අවවල උපාසනා කරන්න නොහිතෙනවා කියන කාරණා. ඉතින් ඒ අභාග්‍ය උදා කරගන්න හොඳ නැහැ. ඒ අභාග්‍ය උදා වුණොත් එහෙම ඒක ජීවිතේ විශාල ප්‍රශ්නයක් ජීවිතේට ධර්මයේ සම්පූර්ණයෙන් අහිමි වෙනවා. ඒක නිසා හැම වෙලෙම අපි අර යමු වෙච්ච බවත් එක්ක තමන් සංවේගය ඇති කරගෙන දහමට යමු වෙන උත්සාහ කරන්න ඕන. හොඳයි මේකේ අහන්න තියෙන දේ තියෙනවා නම් කියනවා කියන්නේ හොඳ දේවල් හොඳ දේවල් කියන්නේ පොඩ්ඩක් වැරදි දේවල් වැළකෙන්න කියලා යාට කියනවා නෑ. ඒකට යාට පින්හම් කරන විදිය දාණය දෙන්න. මෛත්‍රිය කරන්න කියලා කියන්නේ වෛරයක් තියනවා නෑ. මෛත්‍රී වෛරයක් ඕනේ මෛත්‍රී කරන්න කියන්න පුළුවන්. මෛත්‍රී කරන කරුණා මුදව උපේක්ෂා ඇති කරගෙන. එතකොට එයාට එයා එතකොට තරහ යන කෙනෙක් නෙවෙයි. එයා එතකොට දැඩිකමින් ඉන්න කෙනෙක් නෙමෙයි. එයා එතකොට කයින් වචනෙන් වැඩි කරන කෙනෙක් නෙමෙයි. දැන් අපි ඊ කතා කර සත්තමයි තුන සූත්‍රයේ එතකොට ඒවත් එක්ක බ්‍රහ්මචාර්යාවට වැරදි දේවල්නේ. එතකොට ඒ වගේ දේවල් කරන කෙනෙක් නෙමෙයි. එතකොට වැරදි පැත්ත කියන්න ඕනෙම නැහැ. එයාට කියන්න තියෙන්නේ හරි පැත්තමයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මෛත්‍රිය ඇති කරගන්න හැටි, ඊළඟට ගුණවත් භාවය ඇති කරගන්න හැටි, ඊළඟට අපි ගත්තොත් දැන් ධර්ම කාරණාව කියනකොට ආයේ වැරදි ප්‍රශ්න අහන්නේ නැති ගතිය තියෙන්නේ. ධර්ම කාරණාවක් හරියට පැහැදිලි කරනකොට දැන් මෙතන සමන්ට කොටු වෙච්ච රාමුවක් එක දකින්න එක වැරදි කියලා මොනවා හරි කාරණාවකින් ධර්ම කාරණාවක හරි පැත්ත කියලා දෙනවා. ඒ කියන්නේ කෙලෙසේ ඉක්මවන පැත්ත. ඒතකොට ඒක වරද්දවලා ගන්නවා කියනකොට අන්න එතකොට එතනක් තියෙනවා වැරදි විදිහට ගන්න ගතිය. ඇයි දැන් ඒ කියන කෙලෙසයන්නේ මෝහයක් කෙලෙසයන්නේ. එතකොට සක්කායදිට කෙලෙසයක් එක්කනේ යන්නේ. එතකොට අන්නේ කාරණා වැරදි පැත්ත කියලා දෙනකොට <clears throat> නැවත නැවත ඒක කරනවා නම් ඔය කරුණු ටික එතකොට අන්න එයාට අනිත් පැත්ත කියන්න වෙනවා. කියන්නේ මේ කරන්න නැති කෙනාට කියන්න ඕනේ කරන කෙනාට අපි ඒක ගත්තොත් එහෙම තරහ යනවා. මාන්නය තියෙනවා. වචන කතා කරනවා හිත්‍රි දෙන්න. ඊළඟට කායික ක්‍රියා කරනවා ප්‍රශ්න ඇති වෙන්නේ. ඊළඟට තමන්ට කොටු වෙච්ච රාමයකම ඉන්නවා. අපි ගත්ත සත්තමයි තුන සූත්‍රයේ විග්‍රහයත් එක්ක ඒ විදිහ කටයුතු වෙනවා. ඒතර මෙන්න මේවා එනකොට ඔය කරන්න එපා. ඔය හොඳ නෑ. ඒවා විපාක මෙහෙමයි. මෙන්න මේ වගේ තියෙන කියලා ඒවා නොවන විදිහට කරුණු කියනවා. ඒවා නොවන විදිහට කරුණු කියනකොට නැවත නැවතත් ඒකම වෙනවනම් අන්න එතකොට ඒ කාරණා එක මරලා දානවා. ඒක මරලා දැමීම කියන එක සිද්ධ වෙනවා. ඒක තමයි දෙපැත්තම කියන්නේ. ආදරෙන් කියන්නේ පරුෂයෙන් දෙපැත්ත. සමහර වෙලාවට කෙනෙකුට පරුෂයෙන් විතරක් කියන්නත් අවස්ථාවෙන් අපි ගත්තොත් සමහර අයට අඟුලිමාල වගේ ඒ වගේ සමහර කට්ටිය කෙනෙකුට වැරදි පැත්ත සම්පූර්ණයෙන් කියනකොට මොන తీර කෙනෙක් නම් එයා එහෙම ළමන වෙනවා. සමහර අය දෙපැත්තම කියනවා. අවස්ථාව කියනකොට ඒ කෙනෙක්ට ඉගෙන ගන්න කරනවා මාන්නේ දෙහිම අපි ඉන්නේ ඒ දිගට මේ වගේ නුගුණ ප්‍රගුණ කරගෙන යනකොට මල්ල ගන්නවා. ගුරුවරයා අයින් කරලා ගන්නවා. හැබැයි එයාට කාලය යන්නේ ඒ දේවල් තේරුම් අරගෙන වැඩි හදාගෙන උත්සාහයකට එන්න පුළුවන් නම් එයාව ආයේ පෙරපාරකින් ගුරුවරයා එයාව ඒ කලින් සැරේ අර මේක මේක මේක මෙහෙමයි මේක ඇත්තටම කාලයක් තින් වෙන එකක් නිතර නිතර කරනවානේ. නිතර නිතර නිතර දැන් අපි ගත්තොත් එහෙම ගුරුවරයෙක්ගේ වටිනාකමත්, කල්යාණ මිත්‍රයෙක්ගේ වටිනාකමත් එක යොමු වෙච්ච කෙනෙක් තුල ගත්තාම නිතර නිතර කරනකොට අනිවාර්යෙන් නොවෙනවා. එහෙම නැති වුණාම කියන්නේ ඒක ගොඩාක් දරුණුයි කියන්නේ. එහෙම වුණොත් අර විදිහට බැරිලාවත් වුණොත් එයාගේ දැන් සුචරිත පැත්තනේ ආයේ තියෙන්නේ. වර්ධි පැත්තනේ. ඒක සුචරිත පැත්තෙන් කතා කරන්නේ. එතකොට ඒ කෙනුට කතා කරන්න හිත නැමෙනවා. දැන් වර්ධි පැත්ත නෙමෙයි තියෙන්නේ සුචරිත පැත්ත. දණ්ඩනේ බ්‍රහ්ම දණ්ඩනේ. ඒ කියන්නේ ප්‍රධානම කාරණාවක් තමයි මේ හැම එකක්ම ගත්තාම ගුරුවරයෙක් ඉන්නේදී ඕනම එකක් ගත්තාම ප්‍රධානම කාරණාව අකී කරුකම. අකී කරුකම තියෙනවා නම් එකක්වත් බෑනේ. මොකද ගුරුවරයෙක් ඉන්නේ නැද්දී. ගුරුවරයෙක් ඉන්නේද්දි ගුරුවරයා කියනවනම් මේක හොඳ නෑ මේක කරන්න මේක හොඳ නෑ මේක කරන්න මේක හොඳයි. ඒ කරුණු කියද්දි කීකර භාවයේ තියෙනවනම් අනිවාර්යෙන්ම එතෙන් අනුගත වෙනවා. එතකොට හැම වෙලෙම මේ සිහිය පිහිටවාගෙන ඒ දෙයමයි කරන්න උත්සාහ කරන්නේ. තමන් ගත්ත මතයේම ඉන්නේ. තමන් ගත්ත මතයේම අපි තමයි හරි වැඩක් කරද්දී වුණා. මොනවාර වැඩක් කරනකොට මේ දැන් අපි ගත්තොත් එහෙම මොනවද කෝප්ප හොදන්න කියනවා අලු දාලා. නෑ Taman තියෙද්දි මොකටද හොදන්නේ? ඊළඟට මේ අලු දාලා හොදන්න කියනවා. නෑ Taman තියෙද්දි මොකටද අලු දාන්නේ? ඔන්න වගේ දැඩි ඒ කියන්නේ අපිට මොන හරි සාධාරණ හේතුවක් එක්ක හරි දැඩි මතයක ඉන්නවා නම් මේක මෙහෙමමයි වෙන්න ඕනේ කියලා. අන්න දැඩිකම. මමත් ඈ මමත් තමයි. ඒ දැඩිකම දැඩිකම මාන්නේ ගොඩක් කියන උමත් එක්ක. ඔව් ගොඩක් කියන්නේ ඒක තනිකරම බාධාවක්. ටයිල් එක අනිත් පැත්ත හරවන්න අල්ලන්න කිව්වොත් නෑ නෑ හොඳ පිටම අර පිටමයි හරියන්නේ. නෑ අනිත් පැත්ත දන්න කිව්වොත් නෑ අර පිටමයි හරියන්නේ. අන්න එතකොට දැඩිකම. අපි මේ ලෝකේ සාධාරණ සාධාරණ එක හරියන්නේ නැහැ. දැඩිකමත් එක්ක තරහක් වෙනවා. දැඩිකම මාන්නේ එක්ක තරහක් වෙනවා. දැඩිකම මාන්නේ අඩු වෙනකොට තරහ එන එකත් අඩු වෙනවා. මොකද හරිය යාලා නම් විසීවි. ඒ කියන්නේ තමන් ගත්ත මතයක නෑ. මගේ මතක නැහැ ගියත් නෝ කැඩෙනවා කියලා. ඒක හතන හඳිනවා බඩ පස් වෙනවා ඒ තුනේ ඒ ස්වාමීන් අර කතාවක් තියෙන්නේ පළබර වෙන රුකෙහි බිමට නැවෙනවා. ඔව්. දන්නේ කියලා පුළුවන්. මරලා දානවා කියන එක දන්න දෙන්න පුළුවන්. ඔව් එහෙම දැන් ඉන්නත් පුළුවන්. මානසික පැත්ත තමයි බලන්නේ. බලන්න මේක. කායික වාචික අදුරානේ. ප්‍රකට වෙනවා. මානසික පැත්ත තියාගෙන ඕනනම් කායික වාචික දෙකපැත්ත හොඳ පෙන්වන්න. ඔන්න සමහර අවස්ථාවල් සමහර අවස්ථාවල් තියෙනවා මේ අර වගේ සාධාරණ හේතු වෙනකොට මානසිකව තියෙන කාරණා ප්‍රකට වෙනවා. දැන් මම පොත ට්‍රයිල් කරේ අනිත් පැත්ත අල්ලන්න. ඔය වගේ දෙයක් ඒක සාධාරණම මම මම කියන එක සාධාරණයි. ඒකට ඒ වගේ කාරණාවක් වෙනකොට ට්‍රස්ට් ගාලා මානසික දේවල් ඉස්මතු වෙලා එනවා නෑ මේක අනිත් පැත්තනේ අල්ලන්නේ. අන්න ඒ වගේ දේවල් ඉස්මතු වෙනවා. අවසරයන් මේ කරන්නේ කරන්නේ දැන් ගුරුවරයා ඉන්න තැනදී තවම රිද්මීන් කියන්න පුළුවන් නේද? ගුරුවරයා නැති තැනදී අර විදිහට හිතන්න පුළුවන්. අර මකාත් මහරහතන් වහන්සේගේ අර ගෝලෙන් කරගවනවා. ඒ වගේ ගැටයක් එහෙම එහෙම එහෙම වෙනවා නම් ඉතින් ඇතුලෙන් වංචනිකයි කොහොමද? වංචාව කියන කාරණාව තියෙනවා. එතකොට ඒකත් අර මානසික අසංවරය කියන එකම තමයි. ඒක ඇත්තටම මේ ගුරුවරයෙක් කියන කාරණාවේ ගුරුවරයා නැති තැනදී වෙන කාරණා පිළිබඳ අවධානයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කාරණා එක්කම යා මරණ දාන තත්ත්වයට පත් වෙනවා. ඒ සබඳ අවධානයක් තියෙනවා. ඒ කියන්නේ අවවාද අනුශාසන නොලැබෙන තැන තියෙනවා. ඒක වෙන ආල්වල ප්‍රකට වෙන්න පුළුවන් නේද? ඉදායක් කරනවා කියන්නේ අනුගත වීම මදි කියන එක ඉන්න තැන වෙන දේවල් වලින් ප්‍රකට වෙන්න පුළුවන්. මේක ඇත්තට මේ සූත්‍රේ ගොඩාක් වැඩගත් වෙන්නේ මේක ධර්මතාවය. මේක සිදුවෙන ධර්මතාවය. ඒ කියන්නේ තමන් උදෙසා මහාන වූද එයාලා මරලා දානවා කියන කාරණාව ධර්මතාවයක්. එතකොට එහෙනම් ඒක කොච්චර අභාග්‍යයක්ද කියන කාරණාව මේ තේරුම් ගන්න කොච්චර අපි හිතීමක් කෙරෙන්නට ඕනද? අවදානම් නොකිය යුත්තේ. දැන් අන්තිමට කියපු කාරණා තමයි මට ගොඩක් කලන්නේ කන්දේ කල්පදාන්නේ හ්ම් දැන් මිනිස්සෙක් මැරිලා යන එක නම් හැබැයි මැරි ජීවිතේ මැරීම කියන එක නම් ආයි ඉපදෙනවා නමුත් කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්නේ කල්ප ගානකින් එතකොට ඒ නිසාගේ කල්යාණ මිත්‍රයෙක් අවවාදන සාධන ලැබෙනවා කියන්නේ ඒක අර වගේ මරණයක් නෙමෙයි ඒක මනාම මරණයක් තමයි විනාශයක්ම තමයි එතකොට අර පුද්ගලයෝ මෙහෙලායින් කරනවා නෙවෙයි මෙහෙලායින් කරන කියන අනිකතට පදාව කියනවා ඒ කියන්නේ එයා අවවාද කියන එක ගන්න සුසු නැත් අපිට පත් වෙනවා සරත්කත්තර සමේ වගේ කාර්ය සරත්කත්තර විශු සුනක්කත්තෙන් කොහොමවත් මේ කියන්නේ ඒකේ සුනක්කත්තේ කලින් විද්‍යාවක් සඳහන් නැහැ අර වචනේ කියප එක ඉතින් ඒ වචනින්ම ඉස්මතු වෙලා යනවනේ සුණක් අත්ත. මේ ගුරුනාථක කෙනෙක් මෙන්න මේ කිය. ඊළඟට මේ ඡන්න ඡන්න අර නාලකක වගේ ඡන්න හැදිච්ච කෙනෙක්. ඡන්නත් එහෙම කෙනෙක් තමයි. මට හරියටම දැනෙන සාමාන්‍ය දරුවෝ මට කියලා කියන්නේ කියලා දෙනවන්නේ නැත්නම් මේ ආරම්භයේ ඉඳලා මේ ඉඳලා කියන එක වගේ කරන්නේ. සාමාන්‍යයෙන් සාමාන්‍ය කෙනෙක් කොහොමද <coughs> ගොඩාක් මේ දැන් එතරම් ඉන්නපා කියන කාරණාව කියන්නේ සාමාන්‍ය කෙනෙක් ගණන් ගන්න ගිහි කැටියට. يعني පොඩි වෙනසයි තියෙන්නේ. එතකොට ඒ කෙනෙක් අයින් කරන්න දාන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක්. එතකොට එහෙනම් ඒ කාරණාවදිත් එයා කියන්නේ සාමාන්‍යයෙන් අසනවා කියන කාරණාවේදී ඒ කෙනා අයින් කළා නම් නමුත් භික්ෂුවක් අයින් කරන්න බෑ. උපසම්පදා භික්ෂුවක් අයින් කරන්න බෑ. එතකොට අරක ගොරෝසු මට්ටමේම කරන්න පුළුවන්. අරක එහෙම නෙමෙයි මේ භික්ෂුව ඉන්නව නමුත් අවලංගුණන ලැබෙන්නේ. ඒ මානසික එන ප්‍රශ්නේ තමයි හදාගන්න මේ දැනෙන්නේ ඒක. ඒක තමයි ප්‍රබල. මානසික හා ප්‍රතිබද්ධයි කායිකදී අපි කොච්චර කයින් සංවර වෙන්න උත්සාහ කළත් කොහෙන් හරි පිළියෙල පයින්නවා. යම් අවස්ථාවක ඊට පයනවා මේ කායික වාචික දෙක මානසික අසංවරකමත් එක්ක. රාගයේ, දේශයේ, මාන්නයේ දැඩික මේ මේවා ඇත්තටම හරි පැත්තම කතා කරගෙන යද්දී වැරදි පැත්ත කතා කරන්න දෙයක් නැහැ. ස්නේහයෙන්මයි එතකොට. හරි පැත්ත කතා කරගෙන යද්දී වැරදි පැත්ත කතා කරන්න දෙයක් නැහැ. ඉක්ම සදාහරවක් වයින්නවා කියන්නේ ඒ මානසිකව දෙන ගන්න නැහැ නේද? හ්ම්? මා කියන්නේ වයින්නවා කියන්නේ වයින්නවා කියන්නේ මේ ඔව් ගන්නවා කියන්නේ මානසිකව ගන්න නැහැ. මානසිකව තමයි බැඳිලා තියෙන්නේ කායික වාචික ක්‍රියාද. මනසත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒ පරුෂෝ කියනවා කියන එක බයිනවා බයිනවා කියන එකම නේ. බයිනවා කියනවට වඩා බරපතල. කියන්නේ ඒක දැනෙනවා වැඩි. බයිනවා කියනට වඩා දැනෙනවා වැඩි. මොග පුරුෂය කියලා එහෙම කියනවා. එතකොට දැන් ඒ සාමාන්‍යයෙන් අර ලොකු වැරදි වෙනකොට එහෙම කියන අවස්ථාවක් එනවා හිස් පුරුෂය කියලා. පස්ව වචනය හා සමානයි කියන විදිහේ කියන දේ හ්ම් කොහොමද ඒක කියන්නේ ආදරේ වගේ කරන්න එපා කියලා කියනවා ඒක කරන්න එපා එතකොටත් පරුෂයෙන් පරුෂයෙන්මයි ආදරෙන් කිව්වත් ඒක පරුෂයෙන්මයි කියන ස්වභාවය කවදා එක්ස්ප්‍රස් කරන විදිහේ පෞද්ගලිකමක් නැති දෙයක් නේ කොහොමද තමයි සමහර ලාවට කරුණු කියන්න අවස්ථාව වෙනවා වැරද්දක් කියන්න. ඒ කියන්නේ ආදරේ ආදරෙන් කියනකොට පරුසයෙන් අපි ලෝකයේ පරුසයෙන් කියනට වඩා වදින වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි තම ලෝකේ සැර කරලා කියනවට වඩා ආදරෙන් සැරට කියනවා නම් ඒක වදින වෙන්නේ. සාසාවිකන්දවන් සූත්‍රය ගත්තොත් ඒ විදිහට මේක කියන්නේ. දැන් විපාක තේරෙනවා. ඔව්. නොයේ එතන ඒ විදිහට කියන එකක් තියෙනවා ඒ කාරණා. යාද කාර්යවතාවම නේද වෙනස්කේ කාර්ය මොහොත මුත්‍ය කියන එක ඒ ළඟට ප්‍රයට හදට දෙන්නේ. අද මොහොත මුත්‍ය කියන එක චර ලොකෝට දැන් හිස් පුරුෂයෙක් වුණාම නේද තුච්චය හිස් පුරුෂයා අඥානය අඥානය මොඩයා ඒ වගේ අදහසක් 那几个人？